මේ දක්වන්නේ ඒ පරිච්ඡේදසම්පාද ධර්මයේ පිළිබඳවයි සංදේශනාගේ ප්‍රතිපලපත් කරන කමිනු විශේෂයෙන්ම භාවනා කරන ඥානය බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් ඔය සංකල්පය ගැන කතා කරනකොට සංකාර විතරන විශ්ලේෂණය කියලා විශ්ලේෂණයක් තියෙනවා. ඒ සංකාර විතරන විශ්ලේෂණය තමයි සංඝා පරිච්ඡේදසම්පාද ධර්මයේ ඉතා පැහැදිලිවම තමයි විශ්ලේෂණ අවබෝධ කරගන්න දීප බව පොත්වල දක්වා තියෙනවා. ඒ සත්‍ය සුද්ධ කියන එක රතන සූත්‍රයේ කියන සූත්‍රයේ දක්වා දෙන්නේ. සියලු දෙකේ සුද්ධ දෙකේ සිද්ධිය වශයෙන් දක්වන්නේ. ඊට තමයි සංකාරකරණ සුද්ධිය. එතකොට ඒ සංකාරකරණ ගැන සැකසීම කියන ඒ කියන්නේ ඉස්සරහම පිළිබඳව මතුවාත්ම පිළිබඳව මේ ජීවිතේ පවතින ආකාරය පිළිබඳව දිනන කර්ම පිළිබඳව පවත්නා සැක දුරු කර ගැනීම සඳහා අනුසම්පාදනය අවබෝධ කරගන්න බව තමයි මේ පොතවල ගන්නවා. එතකොට කෙසේකත් මේ පරිසම්පාදනය අවබෝධ කරගන්න තුන ඒම නියම ආකාරයෙන්ම සම්මාන හඳවත තුන දැක්වුන නිවන් දකින්නට පුළුවන්. එහෙම නිවන් දකින අය අද සිටිනවා. අද සිටිනවා. ඒ නිසා පරිසම්පාදන මම දැනගන්න අවබෝධ කරගන්න සාමාන්‍ය සම්මතයෙන් මේක ප්‍රථමයෙන් අපිට නාම රූප පත්‍යස්වාදන කියන කොටසයි. අනේ මිනිසා ඒ මහත් කොටස් දෙකක් කියන බලාපොරොත්තු වන සමාන පත්‍යපස්සෝ පස්ස පත්‍ය වේදනා කියන කර්ම දෙක. සනාතන නිසා පස්සේ ඇතිවෙනවා පස්සේ නිසා වේදනාවක් වෙනවා කියන එකයි සාමාන්‍ය අදහස. ඒකට සලාත්ම කියන එකේ තේරුම දන්නවා. පස්සේ යන්නේ පස්සේ ඉඳලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. සම්පස්ස, සෝත සම්පස්ස, ධන සම්පස්ස, ජීව සම්පස්ස, කා සම්පස්ස, මනෝ සම්පස්ස කියලා මේ පස්ස කොටස් හයක් තියෙනවා. සම්පූර්ණ පස්සේ කියනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ පටිච්ච රූපේ උප්පජ්ජති සම්පූර්ණ තින්නම් සංගති චක්ක සම්පස්සෝ කියන වගේම තමයි සෝතාංච පටිච්ච සම්පේත උපනිත සෝත විඥාන තින්නම් සංගති සෝත සම්පස්සෝ ධානාංච පටිච්ච බන්දේත උපච්ච ධාන විඥාන තින්නම් සංගති කාල සම්පස්සෝ ආදී වශයෙන් දැක්වන ඇහැ තිබෙනවා ඇහැ තිබෙන රූප තිබෙනවා මේ රූපේ ඇතිවීම නිසා සමුවීම නිසා සක්විඥාන පහළ වෙනා කොටත් සක්විඥානය සූචේ කියන කර්ම තුනේ මේක තමයි සක්ක සම්පස්සේ කියන්නේ. ඒතර කන ශබ්දය සහ සෝත විඥානය කියන කර්ම තුනේ එකතුවට සෝත සම්පස්සේ කියනවා. නාසය, ගන්ධ සහ එමෙන්න මේ පිළිබඳව කියන ගහන විඥානය යන තේජනාංග එකතුවට ගහන සම්පස්සේ කියලා කියන්නේ. ඒ වගේම තමයි ජීව රස, ජීව විඥානය ඒක දුවා සම්පස්සේ කය කයද දැන් මේ දෙස්පස් පොත්සබ්ද කියලා හඳුනන ඊළඟට කාය මේ දෙනාගේ පොතට කාය සම්පස්සේ කියන මනස මනස දැන් මේ ධම්මා රමණ එනිසා පාදන මනෝ වේදනා ඒ දෙනාගේ පොතට මනෝ සම්පස්සේ කියලා කියනවා ඒකට සාධන පත්‍යම් පස්සෝ කියනකොට මේ කන මොෂේදී සවියේ මනස කියන ඉන්දියා කය ආත්ම භාවයට පස්සනා කරන ගැන සඳහන් කරනවා මේ ආත්ම භාවයට පත්වීම නිසා තමයි පස්සේ ඇතිවෙන්නේ. නැත්තම් මේ කියන නිදිය තිබුණ කන්නේ නැත්තම් කන කියන නිදිය තිබුණ කන්නේ එන කිසිම ආකාරයෙන් දක්ෂ සම්පස්සාවේ ධර්මයෙන් නැතිවන්නේ ඒක ඇතිවන්නේ නම් මෙන්න නිදිය ධර්මයන් ආත්ම භාවයට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සිතේ ගැටීමක් ඇතිවන්නට ඕනේ. ඒකට හැතර රූපයක් වෙනාට පස්සේ සබ්බ සංපස්සය කියනකට සබ්බඥානය තියෙනවා. ඒ සබ්බඥානය කියනකොටම සබ්බඥානය කියලා එතනින් අතර වෙනවා නම් හොඳයි. නමුත් එහෙම දැකීම මාත්‍රෙම නැතර වෙන නැති අවස්ථා තමයි සාමාන්‍යයෙන් සහස්නම බොහෝ කෙනෙක් මේක තුළ සිදුවන ක්‍රියාදාම. ඒ නිසා ඒ සබ්බ සංපස්සය කියනකොටම ඒ ලෝකයේ හඳුනා ගන්න ලබන හඳුනා ගැනීමක් මේ ආකාරයෙන් සංග්‍රහවන්න පුළුවන්. මේ විදිහට රූප සංඥාවක් ඇති වෙනවා. රූප සංඥාව නිසා ඒක නිසා ඇතිවන වේදනාව. ඒකයි පස්සපත්‍ය වේදනා කියන බුදුහාමර ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ පස්සේ තුනක් පසුව වේදනාව කියලා එහෙම ප්‍රකාශ කළේ ඒ නිසා. එතකොට චක්ෂු ඥාන නැතුව පමණම වේදනාවක් කියන්නේ නැහැ. දක්වන්නේ නිසා අර රූප සංඥා කියන්නේ තෝනේ ඒ රූප සංඥා සම්මා දක්න ආකාරයට අනුව තමයි සැප දුක් වේදනා වේදනා කියන කවර වේදනාවක් හරි ඇති කර දෙන්න ලබන්නේ. එතකොට මේ පක්ෂයේ තුන වේදනාව දෙදෙන ස්පර්ශත් වෙනවා. ඒ වගේම පක්ෂයේ තුන වේදනාවක් ගැන නොදෙන ස්පර්ශත් තිබෙනවා. කියන්නේ ඇතිවෙන රූප තිබුණාට විඥානය කියලා රූප සංඥාවක් ඇති වෙනවා. සමහර විට අපිට ඇති වෙන වේදනාව විතරක් ප්‍රකට නොවන්නට පුළුවන්. ඒ ප්‍රකට නොවන වේදනාව අපිටම පොත්වල විශේෂයෙන් දක්වා තිබෙනවා. උපේක්ෂා වේදනාවක්, මඳහත් වේදනාවක්. ඒක සම්මන්ත ඇති වෙනවා කියලා දන්නේ මොකෝවිට තේරෙන්නේ පස්සේ ඒක නිසා වේදනාවක් ඇති වෙනවා කියලා. දැන් අපට ඇද රූප පේනවා, මේක රූප අපේ දිනදා ජීවිතයේ කියන්නේ අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දෙන්නට ඕන. ඒ සම්මන සෑම ඕපාරම්මණයක් තුළම අපිට වේදනාවක් දෙන දෙන්නේ නැහැ. රූපක් තියෙනවා, පිටා තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. නමුත් වේදනාවක් දෙන දෙන්නේ නැති එහෙම ඕපාරම්මණයක් ලෝකේ තියෙනවා. එතකොට ඒ ස්පර්ශයෙන් වේදනාවක් දෙන දෙන්නේ නැහැ නිසා. ඒකට මුලින්දී සනාත්ම පච්චා පස්සෝ කියන එක අදහස් කරන ලබන්නේ දේශනාවක් දැනගීමට තරම් ප්‍රබල ශක්තියක් තිබෙන ස්පර්ශයක් පමණයි. දැන් වේදනාවක් කියන අදහස් කරන්නේ තමන්ට ප්‍රකටව දැනෙන වේදනාවක්. සාමාන්‍යයෙන් අපි ධර්ම පොත්වල දැක්වෙන පරිදි ඕනෑම දෙයක් ඇතිවන වේදනාවක් නිරායාසයෙන්ම පහළ වෙනවා කියලා දක්වා තිබෙනවා. එතකොට මේ වේදනාව අපිට ප්‍රකට වෙනවා. නමුත් වේදනාවකින් සබව විඥාන පහළ වෙන්නේ නැති බවයි දක්වන්නේ. එතකොට එවැනි පස්සයක් නෙවෙයි අපි මෙහිදී අදහස් කරන ලබන්නේ වේදනාවක් ප්‍රකට වශයෙන් දැනීමට හැකිවන ආකාරයෙන් වේදනාවක් වෙනතෙන පස්සයයි පලාතන පස්සය පස්සෝ කියන අදහස් කරන ලබන්නේ. තම කනට සබ්දේශනාවට පස්සේ ඒ ආකාරයෙන් සබ්දේ තිබෙනවා කනට වෙනවා ඒ දෙක එකට එකතු වීම නිසා සෝත විඥානය පහළ වෙනවා මේ තේජනා මේක තේමාවට පස්සේ සෝත සම්පස්සේ ඇතිවෙනවා මේ සෝත සම්පස්සේ ඇතිවෙනකොටම ඒ ශබ්දය හඳුනා ගැනීම ශබ්දය පිළිබඳ හඳුනා ගැනීම සංඥාවක් පහළ ඒ සංඥාව ඇතිවෙනකොට ඒ සංඥාවට අනුකූලව තමයි වේදනාව දෙන්නේ කෙලින්ම පස්සපච්චා වේදනාව කියනකොට පස්සේ නිසාම නෙවෙයි වේදනාව වෙන්නේ. අර පස්සම ඇති කරගන්න සංඥාව සහ මනසේ පවත්නා වූ මෙන්නට කලින්ම කියන තේ මනෝ පවිකාර. මේ මනෝ පවිකාර ධර්මයේ ක්‍රියාදාමයේ මත තමයි විවිධ විවිධ වේදනා ඇතිවන්නේ. එකම ශබ්දයේ කෙනෙකුට සුඛ වේදනාවක් ගැන දෙන්න පුළුවන් තව කෙනෙකුට ඒ ශබ්දයේ ඒ මොහොතේම දුක් වේදනාවක් ගැන දෙන්නත් පුළුවන් තවත් කෙනෙකුට ඒ සංදේ කරන අදහස් වේදනාවක් ගැන දෙන්නවත් පුළුවන්. අවර ආකාරයේ හෝ වේදනාවක් පස්සේ තුරින් වෙන දෙන්නේ අර සංඥා රූප ශබ්ද සංඥාව හඳුනාගත් ආකාරය තමයි. එතකොට කිසිම වේදනාවක් නැතුව ශබ්දය පස්සේම නැතර පස්සේ පස්සේම නවතින්නත් පුළුවන්. ශබ්දය වුණා සෝතඥානේ පාරම ස්පර්ශ මාත්‍ය පමණ කෙරුණ කිසිම ආකාරයෙන් වේදනාවක් නැහැ. ඒක සීමා පමණකටම සීමා එම අවස්ථාවක තියෙන නිසා ඒ සෝතකම් පස්සේ තුලින් ඇතිවන වේදනාව ගැනීමට අද සංග සංඝ ආදී ධර්මයේ පහළ වීම අත්‍යවශ්‍ය කාරණාවක්. මේ සෑම හේතුවක්ම පරිසම්පාද ධර්මයන් කියන්නේ බුදුහාමුදුරුවෝ විස්තර කළා නම් මේ ධර්මයේ උගදෙනකොට තේරුම් ගන්නට බැරි අවුල් භාවයකට පත් වෙන නිසා තමයි ප්‍රධාන හේතුව පමණක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එයින් අදහස් කරන්නේ මේ පරිසම්පාද ධර්මයන්ගේ ඒ විතර කියන එක ඇති දක්වා ඇති හේතු තියෙනවා ඒ හේතු පමණක්ම නෙවෙයි ඒ තමයි කියන ප්‍රතිපලයේ ප්‍රතිපලයේ ලබා ගැනීමට උපකාර වන වෙනස් වෙනස් හේතු තියෙනවා ප්‍රධානම මෙතන. ඒ නිසා යල්ම දක්වන්නේ පරිසම්පාදී. ඒක නිසා ඒක තේරුම් ගන්න ඕනේ. අපි අවබෝධ කරගන්නට ඕන මේ දෙවිද වේද වෙනස් වෙනස් හේතු. ඒ අනිත් ඥානත් මේ යනවා මේ වැඩ ස්ථාවරන්න පුළුවන් දෙයක් නේද? සංසාරනාසයට ගන්සඳාවක් පරිගාන සම්පස්සිය තියෙන ආකාරය. ජීවිත රසයක් ගැවුනාට පස්සේ ජීව සම්පස්සිය තියෙනයි කියන කාරණය. ඒ වගේම තමයි කාය ස්පර්ශයක් වුණාට පස්සේ ඒක තමයි කාය සම්පස්සිය කියන්නේ මෙන්න මේ විදිහටයි. මනසට විඳර්මනාවන් පස්සේ මනෝ මනෝ සම්පස්සිය කරනවා. අන්න ඒ ආකාරයෙන්ම කියන කාරණය මේ හැටම තේරුම් ගන්න පුළුවන් ඕනේ. සති සප්ප සම්බන්ධ සෝත සම්පස්ස කරන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මන සම්පස්ස කියලා මේ පස්ස කායවල කොටස් හයක් කියලා. ඒ පස්ස කාය අවිදි සම්මා කියන බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන වෙනස් සූත්‍රවල මේ කොටස් හය පස්ස කොටස් හය දැන ඉතින් කියන්නේ යනවා. එතකොට මේ කොටස් හයක් මෙතන තිබුණාට සත්‍ය වශයෙන් මෙතන කොටස් හයක් නෙමෙයි. මේ මනෝ සංස්කාරයක් පමණයි. චක්ක සම්පස්සේ කියලා කියනවා. සෝත සම්පස්සේ කියලා කියනවා. ඒ වගේම ගමන සම්පස්සේ, ජීව සම්පස්සේ, සම්පස්සේ කියලා කියනවා. නමුත් මේ හැමතැනම තියෙන්නේ සම්පස්සේ පමණයි. දැන් මේක බුදුරජාණන් වහන්සේම කියන්නේ මම කියවට. එතකොට දැන් මෙහෙට රූපයක් දැක්කාට පස්සේ අපි කොහොමද දෙන්නේ ගැන සඳහන් ආසන්න උදාහරණයක් ගමු. අපි කලින් දැකපු රූපයක් තියෙනවා. මේ කලින් දැකපු රූපේ දැන් අපිට තිබුණේ නැහැ ඒ රූපේ දැන් ඇත්තෙත් නැහැ. එතකොට මේ රූපය අරමුණු කරගෙන අපිට සිතිවිලි ටිකක් ඇති කරගන්න පුළුවන් කලින් දැකපු රූපය අරමුණු කරගෙන මානසික රූපේ ස්පර්ශ කරන්න පුළුවන්. සමහරට ඒක දැන් නැත්තම නැති එකක් තියෙන්නේ. දැන් මොනවා කරන්නේ වෙනස් වෙනවා මොකක් හරි වෙනවා නැත්තරම නැති දෙයක් වුණත් ප්‍රශ්නේ නෑ. අපේ මනසනාම කියන දැක්ක මිනිස්සු ඉන්නවා දැක්ක මිනිස්සුන්ට ඒක දැන් කිහිපුවත් ඒක මනසට වාගේ ඒක දැන් දැන් තියෙන දෙයක් නම් අපි වර්තමාන වශයෙන් ඒක දකින්නේ නමුත් අපේ මනසෙන් ඒක ස්පර්ශ කරලා දකින්නට පුළුවන්. එතන ඇතිවන්නේ චක්ක සංපස්සේ තුලින් ඇතිවෙච්ච එකක් නෙවෙයි මනෝ සංපස්සේ තුලින් ඇතිවෙච්ච එකක්. ඒක මේ පැහැදිලි ජීවිතේ දැන් අපි හිතමු හිතමු අනිදානාගතේ කියලා අපි යම් කිසි රූපයක් බලන්න කියලා. යම් කිසි දෙයක් දකින්නට යනවා. එහෙම දකින්නට යන්නට ඉස්සෙල්ලා අපිට ඒ පිළිබඳව සිතිවිලි ඇති කරගන්න පුළුවන්. ඒ රූපේ පිළිබඳ අදහස් පහළ කරගන්න පුළුවන්. ඒ රූපේ සමාජ පිටට තියෙනවා. ඒකේ පිට දර්ශනයේ ඉන්නේ ඒක රූපේ නෙමෙයි රූපනේ. එතකොට ලක්ෂණයක දැනගන්න දෙන්නේ වර්තමාන මොහොතේ තිබෙන එකක් නෙවෙයි අනාගතේ දැක්කම දෙයක්. ඒක අනාගතයේ රූපකරණ කෝෂයක් පිළිබඳ සංඥාවක්. මනසට ඇති කරගන්නට පුළුවන්. අන්න අතීතයේ ඉස්සරකමන කෝෂයක් පිළිබඳ සංඥාවක් මනසට ඇති කරගන්නට පුළුවන්. ඒකට අතීතයේ අනාගතයේ පිළිබඳව රූප පිළිබඳ යම් කිසි සංඥා සිතිවිලි ආදියක් ඇති කරගන්නවා නම් ඒක කොහොම මනසේ තියෙන ස්පර්ශය නිසා සිදුවන ක්‍රියාදාමයක්. ඒක මේකට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් වර්තමාන වර්තමානයේ ඇහැට රූපයක් පෙනෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නැත්නම් ඇහෙන් රූපයක් දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත තුළ නාම ධර්මයක් ඇතිවෙන්නේ නැති නම් පමණයි. ඇහැර රූපයක් දැකනවා කියන්නේ ඒ පිළිබඳ සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් තමන්ගේ සිත තුළ ඇති නැති නම් පමණයි. වෙන දෙයක් නෙමෙයි. සත්‍ය ඒකයි. එතකොට මේ සිතිවිලි පහළවන්නේ ඇයි මේ? ඇයි පහළවන්නද සිතක් තියනවා නම් මේක කාය විඥානයක් පමණයි. ඒ කියන්නේ පරිවේණ සම්යක් ලැබුණාන් පස්සේ අපිට කාය විඥානයක් පහළ වෙනවා නම් දාන වශයෙන්. කතා කරනකොට කියවුවා. දැන් හදක් යම් දෙයක් කරනොත් ඒක පිළිබඳ කාර්යඥානයක් පහළවන්න පුළුවන්. නමුත් අර සත්විඥානයේ කියන එක ඇසුරු කරගෙන ඇති වුණාට ඇහි පහළවන ධර්මයක් නෙවෙයි. ඒවා බැලුම් විදිහට පොත්වල දක්වලා තියෙනවා. ඇහි පහළ වන සිත චක්කු විඥානයි. කනේ පහළ වන සිත සෝත විඥානයි. නාසයේ පහළ වන සිත ගාන විඥානයි. මහාන විඥානය ආදී වශයෙන් මෙහෙම දක්වලා තියෙනවා. ඒගොල්ලෝ එයාම කර්ම දක්වා තිබෙන සමහරට ප්‍රායෝගික අත්දැකීම් නැති නිසා ගිය හැකියකසේකත් මනසේ ඒ සිතිවිලි පහළවන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනවා කියන්නේ සත්ව විඥාන ඇති වෙනවා කියන්නේ සමන්ගේ සිතතල නාම ධර්මයක් ඇති වෙනවා. ඒක ඇතින්නේ රූපේ යම් දැක්කාට පසුව යම් යම් ආකාරයෙන් මේ හොඳයි ලක්ෂණයි සැකයි පරිමාසයි කල්ලි සුදී වුණ ආකාරයෙන් බලවන්න අපිට පිළිබඳ සංඥා පහල කරගන්න මේ සංඥා ඔක්කොම තර රූපේ තියෙන එකක් නෙවෙයි. සමන්ගේ සිත තුළයි තියෙන්නේ. සිතේ මේක කියන්නේ කෙනෙකුට ඉතාම ලස්සන දෙයක් ලස්සන කෙනෙක් තම කෙනෙකුට අපේම කෙනෙක් අපේම දෙයක්. කියන්නේ ලස්සන කැත දේවල් කියලා අපි සංඥාවෙන් හඳුනාගත්තට ඒක එක්කෙනාගේ සිතේ තියෙන සත්‍යස්තරේට බාහිර රූපේ කියන සංකේතය. කෙනෙකුට ඉතාම කීයක් තම කෙනෙකුට ඉතාම අපේ දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ රූප සංඥා සියල්ලම මානසික පහළ වෙන සිතුවිලි තමයි. රූපේ නෙවෙයි වගේ. එතකොට මේ රූපේ දැකලා ඒ පිළිබඳ යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් සැපයක් හරි දුකක් හරි මනස වේදනාවක් හරි ඒකත් අර ඇහැට පෙනෙන රූපේ නෙවෙයි තමන්ගේ සිත තුළ ඇතිවෙන කියලා දානවා. සිත තුළ ඇතිවෙන නාම ධර්ම ටික. ඒ රූපේ දකිනවා කියන්නේ සිතේ ටිකක් ඇති වෙනවා. රූපේ හඳුනා ගන්නවා කියන්නේ සිතේ ටිකක් ඇති වෙනවා. ඒ පිළිබඳ යම්තා සිදුවීම් වෙනස් සිදුවීම් ඇති කරගන්නවා නම් ඒවත් සමාගයේ නාම ධර්ම සමාගයේ සංස්කාරයේ තුල ඉන නාම ධර්ම පහළ වෙන නාම ධර්ම ඒ පිළිබඳ වේදනා පහළ වෙනවා මේවත් නාම ධර්ම ඒ රූපේ පිළිබඳ සිතේ කිවේ ආශාව වෙන්න පුළුවන් ගැටීම වෙන්න පුළුවන් ආහාරය වෙන්න පුළුවන් නැත්නම් පිළිකුලක් වෙන්නත් පුළුවන් නෝසනාලාදී අනුමෝදියාව කෙනෙකුට පවදාකාරී කොටසේ ධර්මය තියෙනවා ඒ හැම එකක්ම සමාජයේ සිත තුළ පහළවන නාම ධර්ම පමණයි ඒකද වෙන දෙයක් හිතන්නේ නැහැ ඉතින් සමාජයේ මූලිකමට විද්‍යාවට සමාජයේ සිත තුළින් මේවා ඇති කරගෙන සමාජයේ සිත සමා පිළිගන්නේ. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නට බැරි නිසා බාහිර රූප උපාදාන කරනවා. බාහිර රූප අල්ලනවා. බාහිර ශබ්ද, බාහිර ගන්ධවල, බාහිර රස, බාහිර ස්පර්ශ ආදී ධර්මයන් අල්ලනවා. මෙතන සිදුවන ක්‍රියාදාමය සමාගයේ නාම ධර්ම සමාවිෂම උපාදාන කර ගැනීමක් පමණයි. එතකොට මේ නාම ධර්ම ඇති වෙන නැති වෙන හැර මෙතන කිසිවක් නැහැ කියන එක පැහැදිලිවම තේරෙනවා නම් රූප පිළිබඳ ඇතිවෙන චක්ක සංපස්සේ කියන්නේ මනසේ පහළ වන මනෝ සංපස්සයක් පමණක් කියන එක පැහැදිලිව කියනවා. චක්ක සංපස්සේ කියනකොට සත්‍ය වශයෙන් කියන එක මනෝ සංපස්සය. ඒ වගේම තමයි සබ්දේ. සබ්දේ අරගෙන සෝත සංපස්සේ කියනකොට ඒක මනෝ සංපස්සේ නැරඹෙන දෙයක් නෙවෙයි. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු ඉස්සරහට සද්දයක් තමයි අපිට දැන් ඒ ගැන ඒ සද්දේ සිහිපත් කරලා ඒ සද්දය ගැන හිතේ තමයි අපිට උනස්සන ලෝකයේ සින්දුවෙන් දැන් හිතේ සද්ද වෙන පුළුවන් ඒ සද්දේ වුණාම තමන්ගේ හිතේ වැහෙනවා වගේ කනට ඇහෙනවා වගේ හිතේ දැනෙන තත්ත්වෙක අනාගතයේ සංඥාන සම්පයක් පිළිබඳවත් එහෙම ඇතිවන්නත් පුළුවන්. ඒකට අතීත අනාගත සම්පූර්ණ පිළිබඳ පහළ වෙන සිටිවිදී ඒ පිළිබඳව තියෙන යම් කිසි පස්සකෝ සංඥා හෝ යම් කිසි නාම ධර්ම කියන එක්කම සමාධි හිත තුළ පහළ වෙන මනෝ සම්පස්සේ නිසා පහළ වෙන ධර්මතාවය. සෝත සම්පස්සේ කියුවට සත්‍යය. වර්තමානික වශයෙන් යම් කිසි සම්ප්‍රක්ෂම් සිතේ කරනවා ඒ සත්‍යය අහනවා කියන්නේ සංකේතවත් මේ නාම ධර්ම දෙකක් සමාගයේ සිට තුනේ තියෙන කියලා. අන්න කනේ ශබ්දයක් ලැබුණාට පස්සෙ ඒ ශබ්දය පිළිබඳ දැනීමක් පහළවන්නේ කනේ නෙවෙයි සිතයි. ඒකට ශබ්දය ඇසීම නිසා සෝතන්ත පච්ච ශබ්දයට උප්පජ්ජිත සෝත විඥාන. අනන්ත ශබ්දය ඇසුණාට පස්සෙ සෝත විඥානය පහළ වෙනවා මේ සෝත විඥානය කනේ නෙවෙයි පහළවන්නේ සිතේ. එන්නම් සංගතේ සෝත සම්පස්සෝ ඒ දිනාගේ එකතෝත සෝත සම්පස්සේ කියලා කියනවා නම් ඒ සෝත සම්පස්සේ පහළවන්නේ මනස. ඒකට කන කියන එක දැන් අපි ගමු. ඒකත් නාම ධර්මයක්. ශබ්දේ කියන එක ගමු. ඒකත් නාම ධර්මයක්. මේක තේරුම් ගන්න. දැන් කන කියන එක නාම ධර්මයක් කියනකොට කොටින්ම තේරුම් ගන්න බැහැ. කන කියන එක රූපයක් බව පැහැදිලිවම එයා ගන්න කරුණ මතකත් සම් වෙනවා. නැහැපත් වෙනවා. පටවියා පොතේ ජෝවායෝ කියන මූල ධර්ම වලින් ගැටගැසෙන එක රූපයක්. අනතකන සම්පත්තේ මූල ධාතු හතර නිසා හේතුපාදාය රූපයක් වශයෙන් ගන්න හඳුනනවා. දැන් පැටේ අපොතුන් ගෝවාය මූල ධාතු හතර නිසා ඇතිවෙච්ච මනෝපාදාය රූපයක් තමයි සත්‍යයක. ඒකත් මම කියන්නේ මේක සත්‍යයක් රූපයක් නෙවෙයි නාමයක් කියලා නාමයක් කියන්නේ අදහස් කරන්නේ. අපි කලගෙන අවධානයක් යොමු කළේ නැත්නම් ඒ ගැන මනසකාර කැමැත්තීමක් තිබුණේ නැත්නම් අපේ මනසේ පැත්තට යොමු වෙන්නේ නැත්නම් කන කියලා දෙයක් තියෙනවද කියලා අපි දන්නේ. ඒ වගේම තමයි එතකොට මේ මානසිකාරයේ පැත්තට යොමු වීම ඒක දැකීම සිත තුළ කියන්නේ ඒක සිත තුළ පහළ වෙන නාම ධර්ම. ඒ කන කියන එක සත්‍ය වශයෙන්ම නාම ධර්මයක්. එතකොට කනට ශබ්ද මේ ශබ්ද රූප රූප උනාට මොන අපේ කනේ වැටීම නිසා සිතිවිලි ඇතිවෙන්නේ නැත්නම් මේ මාර්ගයෙන් සිතිවිලි පහළ වුණේ නැත්නම් ඕ ශබ්ද කිසිවක් සද්දාරම්මනේ අපිට නේ අපිට සද්දාරම්මනේ ඒක නිසා මේක සම්නිච්ඡකම නාම දාන මේක තේරුම් ගන්නත් භාවනාව දිනු කෙනෙකුගේ ප්‍රශ්නාව දෙන්නේ ඉතිදී නැති කෙනෙක් තේරුම් ගන්න බැහැ එතකොට හැකියාව ඇහැ කියන එකත් රූප ධර්මයක් අපි දන්නවා. පටන් ආපෝදේ දුම මූල ධාතුවක් තියෙනවා කියන්නේ ඒකක් උපසාර රූපේ කියනකත් රූපාදාය රූපයක් මූල ධාතුවක් තියෙනවා. උපාදාය රූපයක් උපසාර රූපේ කියන්නේ. එතකොට ඒක තනිකරම රූප කොටස කියන කිසිම සත්‍යයක් නේ. නමුත් මේ ඇහැ පිළිබඳව අපි ඇහැ කියලා කියනකොට ඇහැ පිළිබඳ මෙනෙහි කිරීමක් කළා. නැත්නම් ඇහැ පිළිබඳ අපි මනසින් කරුවත් කොයි ආකාරයෙන් කළත් ඇහැ දර්ශනය වන්නේ මනසට යොමු වන්නේ ඇහැ තියෙනවා කියලා දන්නේ. දැනගන්නේ අර සිත සම්මන්ත්‍රයේ සිත ඒකත් යොමු වෙනවා. ඇහැ කියන්නේ එතකොට සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූපය බාහිර ලෝකේ කොච්චර රූප තිබුණත් අපිට ඒවා පිළිබඳ සිද්ධිවිලි පහළ වුණේ නැත්නම් ඒ බාහිර රූපාරම්මන කිසිවක්ම අපට අරමුණු දෙන්නේ නැමෙට අරමුණු වෙන්න අපේ සිතිවිලි අපේ අපේ රූපේ පිළිබඳ සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ දුක්ඛ රූපාරම්මන අපට නැහැ ඒකෙන් නම් මේ රූපාරම්මන කියන එකත් ඔක්කොම තමන්ගේ සිත තුළ පහළන සිතින් ධම්ම නාම ධර්ම. ඒක ඇහැ කියන එක නාම ධර්මයක්. රූපේ කියන එකක් නාම ධර්මයක්. චක්කු විඥානය කියන එකක් නාම ධර්මයක්. ඒ තුළින් පහළ වෙන චක්කු සම්පස්ස අනුකර නාම ධර්මයක් මනෝස්පස්ස. මේක තමයි සත්‍ය සත්‍ය තමයි. කන කියන එකක් නාම ධර්මයක්. සබ්දේ කියන එකක් නාම ධර්මයක්. සෝත විඥානයක් නාම ධර්මයක්. ශබ්ද සංඥා ආදී ධර්ම නැත්නම් ඒක පිළිබඳව තියෙන වේදනාවේ සියල්ලම තමන්ගේ සිත තුළ පහළ වන නාම ධර්ම නාම ධර්ම හැමේකම පහළවන්නේ සිත තුළ මනෝස්පර්ශයෙන්. එතකොට චක්ක සංපස්සේ වලට සත්‍ය වශයෙන් ඒක මනෝස්පර්ශය. සෝත සංපස්ස කිව්වට සත්‍ය වශයෙන් නැත්තේතන මනෝස්පර්ශය. අනිත් ඒවා තේමයි ගාන සංපස්ස ජීව සංපස්ස කාය සංපස්ස. ඒකට මනෝ සංපස්ස ගැන කියන්නේ ඒ කොහොම මනෝ සංපස්සය. මේ පුළුවන් නම් දෙදෙනාට පස්සෙන් ඉස්සර කියලා පස්සෙන් සමාධිමත් සිතකින් නුවණින් ගැඹුරින් සිතලා බලන්න. සමන්ත අවබෝධ වුණොත් ඒ මන්දිය මොකක්ද නැත්නම් ඒක ඒකේ පස්සපච්චා වේදනා පස්සේ නිසා වේදනාවක් ඇතිවෙනවා මේ පස්සේ තුනේ වේදනාවක් ඇති කර දෙන පස්සයක් තියෙනවා නැත්නම් පස්සේ තුනේ වේදනාවක් ඇති කර දෙන්නේ නැහැ පස්සක් තියෙනවා කියලා මම හිතේ කියනවා පස්සේ ගැන පස්සේ තුනේ කියන්නේ පාද වචන එතකොට යම් කිසි කෙනෙක් සංස්කෘත තර්ක කරන්නට පුළුවන් පස්සපච්චා වේදනා නම් මට මේ සංපස්සය තියෙනවා මෙහෙම වේදනාවක් ඇති වෙන්නේ මේ සෝත සංපස්සය තියෙනවා ඒ වුණාට වේදනාවක් ඇති වෙන්නේ අද උදාහරණයක් කිව්වා මෙතන ඉන්න දැන් මේ කුරුල්ලෙක් කනගෙන පස්සයක් කරන මොනවද සත්‍යයක් වෙනවා අපි නැත්නම් කුරුල්ලා නම් සත්‍යයක් කරන අපිට කිසිම වේදනාවක් පහළ වෙන්නේ නැහැ පස්සේ ඇති වෙනවා එතකොට මේ පස්සපච්චය වේදනා කියලා බුදුහාමුදුරුවෝ වචනේ සත්‍යයක් නෙමෙයි කියලා අවශ්‍ය නම් කෙනෙකුට සත්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන්. පොතක්යක් මේක නම් ඒක සත්‍යයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතන අර පස්සේ දෙන වේදනාවක් දෙන පිළිතුරක් සහ වේදනාවක් ගැන කියන්නේ ස්පර්ශ කියන කොටස් දෙක මේක පිළිබඳව මේ ප්‍රශ්නේ කිසිම ගැටලුවක් නැතවන්නේ. ඒ නිසා වේදනාවක් ගැන දෙන ස්පර්ශය තුළින් තමයි වේදනාවක් කියන්නේ. සෑම පස්සයක්ම වේදනාවක් ගැන දෙන්නට පුළුවන් අපි ගන්න පොත්වල තියෙනවා අපිට ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරනවා නම් ඒ වේදනාව නිසා පසුනේ තියෙන සංඥා උපාදාන කිසිවක් ඇති වෙන්නේ නැහැ. වේදනාවේ මූලයේ නැත්නම් මේක පරිවේ තියෙන බල ධර්ම පහළවන්නට හේතුවක් වෙනවා. ඒ නිසා පස්සේ නිසා වේදනාවක් දෙනවා. වේදනාව දෙන දෙන දෙයක් පස්සක් තියෙනවා. මේ පස්සේ වේදනාවක් දෙන දෙයක් ස්පර්ශයක් කරනවාට පස්සේ වේදනාව දෙන දෙන්නේ ස්පර්ශය නිසාම නෙවෙයි. දැන් හැට රූපයක් දැක්කා, දක්වන සෝයාදී ස්පර්ශ ධර්ම පහළ වුණා. කුසම් පස්සේ පතරනවා. ඒවත් තම තමන්ගේ සිත තුළ පහළ වී තියෙන යන්නාම තමයි. මේක හරියට දකින්න කෙනෙකුට අත්දැකලා තියෙන කෙනෙකුට එදිනදා ජීවිතයේදී අරගෙන අවශ්‍යවාදී මුදයන් පිළිබඳව සිතේ අරමුණ දැකලා සිතේ වෙනකොට ඒක තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්ම කියන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ ඒක දැනට කිසි දෙයක් නෙමෙයි මෙතනම මේ කියලා නෙමෙයි ඒ සිතිවිලි තියෙනවා කරදර මේ තියෙනවා චරණය තියෙනවා මොනවද මේ බාහිර මොකක්ද සද්දාලිය මොනවා කියන්නේ තියෙනවා ඒකද මේ මහා මුලාව මේ දාලිය අවබෝධයෙන් පැහැදිලිව දැක්ලා තියෙන කෙනෙකුට අර පස්සේ වේදනාව කියන්නේ ඉතාම ලස්සන රූපයක් කියන ඇහැට කටසම් වශයෙන් කිසිම ආකාරයෙන් සපාරපාදයෙන් වේදනාවක් කියන්නේ. ඉතාම සිය වේදනාවක් කියන්නේ කිසිම ආකාරයෙන් මේක නොමනාපය අපතේ දෙන වේදනාවක් ගෙනෙන්නේ. මොකද ඒ කියන්නේ සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයේ පැහැදිලි දෙයක්ම අත්දැකලා තියෙන නිසා. ඒ අත්දැකපු නැති අයට මේ පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ අත්දැකීම් නැති නිසා තමයි සංසාරේ දෙකෙන්නේ. ඒ නිසා වේදනාව ගෙන දෙන්නේ මේ ආකාරයෙන් කියලා දකින්නට පුළුවන් ශක්තිය ප්‍රඥාවෙන් කරන්නේ. ඒකත් උදා ප්‍රදින ප්‍රඥාව තුළින්. ඒක දකින්න නැතිකම තියෙන අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යාව යම් කෙනෙක් මොනකට ආදාර නැත්නම් අවිද්‍යාව සිදුවන ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාත්මක ක්‍රියාත්මක වෙනකොට පස්සේ තුන වේදනාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනාව ක්‍රියාත්මක වෙනවා කියන එක අදහස් කරන්නේ මනස ක්‍රියාකාරී භාවයට පත්වන වේදනාවක්. එතකොට අපි හිතමු කායයේ දුක් වේදනාව කියලා දුන්නා කියලා කායයේ ස්පර්ශයක් ගැනීම. අද දුකක් කියලා දුන්නේ ස්පර්ශයක් මොකක්ද කියලා අද අද සීතල කරනවා මොකක් හරි ස්පර්ශයක් ආවා. එතකොට මේක කායික වශයෙන් සුඛ දුක් වේදනාවක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් අර මනසම අල්ලගෙන ඒකෙන් පහළවන මනෝ පරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ එවැනි කෙනෙකුට පහළවන්නේ. ඒ නිසා මේ මනසේ ක්‍රියාදාමයේ දිගින් දිගට බලාගෙන යනකොට නම් අවිද්‍යාව පසුපසින් සිට අත්උදව් දෙන්නට ඕනේ. උපකාරක ධර්ම වශයෙන් පවතින්නට ඕනේ. එහෙම නැත්නම් ඒක කියන්න තමයි. ඒකම පරිසම්පාදන්න හරියට අවබෝධ කරගන්න නැති සංසාරේ පුරා මැරෙන්නේ උපදින උපදින යනවා කියන්නේ පරිසම්පාදන්න හරියට අවබෝධ කරගන්න පස්සේ සංසාර ගමන කොට කරනවා කියන්නේ ඒ කරුණ නිසා තමයි. බුදුරජාණන්සේ සම්බුද්ධ සේවපස්සේ සම්පස්සේ පරිසම්පාදන්න සම්මතන කියන බව ඒ නගරයේ සූත්‍රවල දක්වා තිබෙනවා. එතකොට මේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ වේදනාව ගෙනෙන්නට නම් සමාජයේ මනසේ ක්‍රියාදාමය නිසිපදෙහි සිදුවන්නට ඕන. කියන්නේ සද්ද කල්පනාවකට වැඩිලා නැත්නම් මද සීතත්වය නැත්නම් අතිකලදට බීමත් වෙනවා වගේ සිහිය මොකක්වත් නැති තත්ත්වය වගේ වෙන තත්ත්වයක් නෙවෙයි ක්‍රියාශීලී මනසක් තියෙන්න ඕන. මේ ක්‍රියාශීලී මනසට පසුපසින් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නටත් ඕන. මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ප්‍රධාන හේතුව පමණයි මේ පස්සපච්චය වේදනා කියනකොට කියන්නේ. ක්‍රියාකාරී මනස පිළිබඳ රූපේ දැක්කාට පසුව රූපේ හඳුනා ගන්නට ඕන. මේ රූපේ හඳුනා ගැනීම පිළිබඳ තියෙන මෝඩකම ඉවත් කරන්න නැති පුද්ගලයන්ට ඒ කියන්නේ රූප සංඥාව පිළිබඳ තියෙන අවිද්‍යාව පුරන් කරන්න කියන්නේ. රූප සංඥා පහළ වෙනවා යාසෙන් වාගේ තියෙනවා. තමන්ගේ උත්සාහයෙන් තොරවම වාගේ තියෙනවා. ඒක හරියට තේරුම් ගන්න පුළුවන් වන්නේ රූප සංඥා පිළිබඳ අවිද්‍යාව නිරුද්ධ කර කෙනෙකුගේ සිත තුළ කිසිම රූපයක් දැක්කට කිසිම සංඥාවක් ඇති නොවන අත්දැකීම ලැබුවට පසු පමණයි. දැන් මොන රූපයක් දැක්කත් මොනම සංඥාවක් ඇති නැහැ දැක්කත් කියන්නේ කියන්නේ කියන්නේ අර්ථනයි කියන්නේ කතා කියන්නේ නැහැ දැක්කත් කියන්නේ එතනින් නවතින මෙතන රූප සංඥා පහළ දෙකක් කියන කනස්තන වශයෙන් අවිද්‍යාව ඒ අවිද්‍යාව පවතින කාර්යය දක්න රූපයන් හඳුනා ගන්න මේ හඳුනා ගැනීම බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ඒ භූතේ තුළ තියෙන ඒකේම නායකත්වයක ගුණයක් වශයෙන් විද්‍යමාන ධර්මයක් කියලා. කිසිම රූපයක කිසිම කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. කිසිම රූපයකින් හැකියාවක් නැහැ. කෙනෙකුගේ සිත තුළ සංඥාවක් ඇති කරගන්න. නමුත් අපේ සිතෙන් තමයි විවිධ විවිධ සංඥා ඇති කරගන්නේ. ඒකේ ස්වභාවය තමයි තමන්ගේ අධ්‍යක්ෂින් පහුගිය කාලයේ තිබෙන අධ්‍යක්ෂින් ඒ වගේම තමන්ගේ සිිතේ පවතින ස්වરૂපයන් ආදී කරුණු දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු කෙනෙක් හොඳට පිළිගුණ භාවනාව වඩලා වඩලා වඩලා කියනවා තවත් කෙනෙක් ධාතු මනසිකාර භාවනාව හොඳට වඩලා වඩලා වඩලා කියනවා තවත් කෙනෙක් අනිත්‍ය සංඥාව හොඳට වඩලා වඩලා වඩලා දිනු කරලා දිනු කරලා තියෙනවා දැන් මේ තුන් දෙනෙක් උදාහරණ ටිකක් තව වෙනස් ගන්න අපි මේ තුන දෙනා විතරක් හැමදාම එකම ලස්සන රූපයක් දැක්කා කියනවා පින්නේ කාන්තාව කාන්තාවක් නම් පින්නේ ලස්සන රූපයක් දැක්කා කියනවා අර පිළිකුල් පිළිකුල් පිළිකුල් කියලා හොඳට කියමු කරපු පුජ්‍යලයාට ඒක දකින්නකොට මේ පිළිකුල් ගොඩක් දුගඳ හැමන අපවිත්‍ර කොටස් ගොඩක් කියලා තමයි සංඥාව බලන්නේ ලස්සන කියලා ඉන්නේ මේකම පිළිකුල් ගොඩක් මේ අන්තිම වෙලාවට නැත්නම් ඉන්න සම්මජාලා ගොඩක් ඒ වගේ දුක නම් ගොඩක් නෙවෙයි. ඒකෙන් කියන්නේ ඒ අපේ හිත තුළ ඒ සංඥාව පහළවනවා. දැන් අද තමතු වශයෙන් නෝනින් පිටතින් දැක දැක දැක දැක හිතපු කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මේකව හානි මෙතන තියෙනවාද මේ පාටින් දහතු ගොඩක් ආපෝ දහතු ගොඩක් තේජෝ වල දහතු ගොඩක්. එතන දහතු ගොඩක් දහතු ගොඩක් දහතු ගොඩක් කියන සංඥා එක්ක. අර වන්දි සාමුදුරේ ආනන්ද සාමුදුරේ ගමනක් යනකොට පිට පාතේ හරි කොහෙද වඩිනකොට ලස්සන කාන්තාවක් දැක්කම වන්දි සාමුදුර පුදන ආනන්ද සාමුදුරන් කියන ස්වාමීන් වහන්සේ මගේ සිත රාගයෙන් පරිත්‍යාගය රාගයෙන් ජයනවා මට පිටවන්නේ ආත්මික ඉස්සලම ගමනක් ඉස්සලම කතාවක් එතකොට ආනන්ද සාමුදුර කියනවා ප්‍රදාප ගොඩක් කියලා බලන්න ස්වාමීන් වහන්සේ නියඳන තිබුණා ඒ ධාතු වශයෙන් දකින්නට අක්ෂපුද්ගලයාට ඒක ධාතු ගොඩක් වශයෙන් තියෙනවා. කාන්තාවක් පිටින්නේ ඒකම අදහස් නෙවෙයි. ඒ සංඥාව ගන්නවා. අපි හිතමු අනිත්‍ය සංඥාව අර කලින් දැක්කේ තවත් පුදුම අනිත්‍ය සංඥාව ප්‍රබල කරලා බලන කෙනෙක් දෙකම දකින්න අනිත්‍ය සංඥාව. එයා දකින්නකොටම තේරෙනවා අනිත් මේකේ තියෙන පිටක් තියෙනවා එන්නේ තියෙනවා තියෙනවා නැතිනවා ඉච්චරයි. මේක හඳුනා ගන්න සංඥාවක් තියෙනවා නැතිනවා ඉච්චරයි. මේ ලෝකයක් තියෙනවා නැතිනවා ඉච්චරයි. ඔක්කොම අනිත්යෙන් කියලා දකින්න සිතක් නැහැ කියලා. එයාට මොනම සංඥාවක් තියෙනවා අනිත්යෙන් කරනවා පිටක. එතකොට මම මේ කතාව මේ ඇති කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ සක්විඥානින් පසු පහළ වන රූප සංඥා ඇතිවන්නට විවිධ හේතු ඒකේ දෘෂ්ටිකෝණයයි ඒකේ අවබෝධයක් විදිහට ඒකේ ප්‍රඥාවක් විදිහට ඒකේ නැඹුරු භාවයක් දැන් කාමයේ ලැබුණා ඉන්නවා නැත්නම් ලැබුණා ඉන්නවා නැත්නම් මෛත්‍රී කරුණාවට ලැබුණා ඉන්නවා ද්වේෂයට ලැබුණා ඉන්නවා ඒ වගේ අතිමුත් ස්වභාවයක් තියෙනවා ඒ අතිමුත් ස්වභාවය මේක පුදුලයාගේ නිින්ද වේදාකාරයෙන් වෙනස් මේ සමේකක්ම ඒක අමතරව තමන්ගේ පසුගිය අත්දැකීම් මත හිතට කාවැදී ඇති ඒ ආදී විවිධ කරුණු තියෙනවා මේ සංඥා ඇති වෙනවා. දකිපු රූප සංඥායි. මේ ඇති කරගත් සංඥාවට අනුව තමයි වේදනාව කියන්නේ. දැන් අර පිළිකුල පිළිකුල කියලා ඇති කරගත් සංඥාව ඉගෙන පුද්ගලයාට ඒ රූපයට කාලාමිතක් ඇති වෙන ආසාවක් ඇති වෙන පිළිකුල සාගත. ඒ පිළිකුල සාගත එකක් ඇති වුණොත් උපේක්ෂා වේදනාව ඇති වෙන සංකල්ප සම්ප්‍රේ සමහර විට පටිඝසයක් ඇති වෙන්නට පුළුවන් ප්‍රඥාව මදම. එතකොට පටිඝසයක් කියන්නේ ගැටීම. එතකොට ඒක දුක් වේදනාවක් වාදක් පරිවර්තනය වෙන්නේ තියෙනවා. ඒක්ෂා වේදනාවක් දුක් වේදනාවක් කියන්නේ ඒ පස්ස පස්ස වේදනාවක් කියන්නේ අපි හිතමු දැන් මේක ධාතු මනසිකාරයේ කියන කරපු මුචලයේ රූපේ දැක්කම ධාතු කොටස් ධාතුම එයාට පටිගයක් තියෙනවා. එයාට ආසාවක් තියෙනවා. එයාට පුළුවන් ප්‍රේක්ෂා වේදනාව පහල වෙනවා. ඥාන සම්ප්‍රේක්ෂ ප්‍රේක්ෂාවක් නෙවෙයි. එතකොට අර අනිත්‍ය වශයෙන් දැකපු කෙනාට කොයිම ආකාරයෙන් කිව්වත් මේ කියන සුඛ වේදනාවක් ඇති වෙන්නේ දුක් වේදනාවක් වෙන දෙයක් නෙවෙයි. කෙලින්ම උපදේශ සංවේදනාවක් කියලා දෙනවා කෙලින්ම ඥාන සංකේත උපසාරය. එතකොට මේ කෙනා හිත තුළ ඒ සම්පස්සේ තුළින් පහළ වෙන හැකි වේදනා ඇතිවීමට විවිධ හේතුන් බලපානවා. නමුත් මේ කුණී හේතු තිබුණා වේදනාවක් ගැටීමට මූලික කරුණ වන පසුබිම් තිබෙනවා. ඒ පස්සේ දුන්නේ නැත්නම් අනිත් කර්මයක් පස්සේ වේදනාවක් පහළවන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පස්සපච්චය වේදනාව කියලා. එතකොට මේකෙන් විස්තර වශයෙන් මේ තේරුම් ගන්න ඕනේ චක්ක සංපස්සේ නිසා චක්ක සංපස්සජ වේදනාව කියනවා. චක්ක සංපස්ස පච්චය චක්ක සංපස්ස සංපස්ස සංපස්සජ වේදනාව කියලා කියනවා. පස්සපච්චා වේදනා කියන එක අපි කොටස් වලට කඩනවා කියන්නේ. සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සජා වේදනා ඇති වෙනවා. ධාන සම්පස්සේ නිසා ධාන සම්පස්සජා වේදනා ඇති වෙනවා. ජීව සම්පස්සේ නිසා ජීව සම්පස්සජා වේදනාව කාය සම්පස්සේ නිසා කාය සම්පස්සජා වේදනාව මනෝ සම්පස්සේ නිසා මනෝ සම්පස්සජා වේදනාව ඇති වෙනවා. දැන් මේ කරුණ කියනකොට මෙයාට ගැඹුරින් ප්‍රශ්න තියෙනවා නම් තේරෙන්නට ඕන ඒ කාරණාවක් තියෙනවා. මම කියවන අක්කු සම්පත්ත සම්පත්ත ගමන් සම්පත්ත නිව සම්පත්ත පාර සම්පත්ත දෙන ඔක්කොම මනෝ සම්පත්ත කියනවා. දැන් මේ ඊළඟ තියෙන පටහැනි කතාවක් කියනවා. චක්කු සම්පස්ස නිසා චක්කු සම්පස්ස ගන්න යෝජනාවක් ඇති වෙනවා. ඒ කිසිම පටහැනි භාවයක් නෙවෙයි. ඒකට මේ සම්පස්සම්පස්සදා වේදනා සෝත්සම්පස්සදා වේදනා ගන්න සිදුවාකාය සම්පස්සදා වේදනා කියලා අපි කියවට මේ සෑම එකක්ම මනෝ සම්පස්සදා වේදනා. ඒකේ යම් ආයෝනික වශයෙන් බලන සීම වෙනසක් තියෙන තියෙන මේ தත්ත්වයක් මනෝ සම්පස්සදා වේදනාව වෙනවා. සම්පස්සම්පස්සේ වේදනාවක් ඇති වුණාද රෝධ සම්පස්සේ වේදනාවක් ඇති වුණත් ධනන දිනුවා කියන එන්නේ මේ ඒ ස්පර්ශ තුන කවර වේදනාවක් කියලා තමයි හේතුව නිසා මේ සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් කියලා දෙනවා. හොඳයි කියන සංඥාවක්, නරකයි කියන සංඥාවක්. නැත්තම් වෙනස් සංඥාවක්. ඔබට අනුකූල නාකල හොඳ නරක නැදහත් වේදනා පහළවන. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා පහළවන. එතකොට මේ වේදනාව කොහෙද ඇතිවන්නේ සමාජයේ සිදුවන. දැන් මහාපස්සට මුලට ගියොත් එන වේදනාව විඳිනවා. වේදනාව සිත තුළ තියෙන ධර්මයක්. නාම ධර්මයක්. රූප සංඥාව කියන එකක් හිතට තියෙනවා ධර්මයක්. ඊළඟට චක්කු විඥානය කියන එකක් හිතට තියෙන නාම ධර්මයක්. ඒ පිළිබඳ ලංකාව සිහිනු පහළ වෙනවා ඔක්කොම හිතට පහළ වෙන නාම ධර්ම. චක්කු සංපස්සජා වේදනා කියන එක සමිකරම සමාගයේ සිතට පහළ වෙන නාම ධර්ම ක්‍රියාත්මක වීමයි. නාම ධර්මයේ තියෙනවා පවතින නැති එක. දැන් ඇතුළත් තියෙන නාම ධර්ම මේ මොහොතේම නැති වෙනවා. ඉතින් මොකද්ද මෙතන අධ්‍යයනය තියෙන්නේ? අපේ නෝහොඳ දෙයක් තියෙනවා කියලා හැර රෝගයක් දැකලා හොඳ සුඛාසාවයක් තියෙනවා කියලා ලස්සන රෝගයක් දැක්කේ. ඉතින් ඒක දිනවල ඉරක්වා මෙතන නැතිලා නැතිලා කියන්නේ ඊට පස්සේ ඒක තමයි දෙවිතා පාසෙන් සංඥා කරගන්න පුළුවන් දෙක පාඩයක් යනකම් ඕනේ. නැත්නම් හිතම හැදෙන නැති වෙනවා මොකක්ද මේක තියෙන හරය දැන් පසුගිය ජීවිත කාලය පුරා අපි හැද රූප දැකලා යම් කිසි සුඛාස්වාදයක් වින්දනවා අද මොනවද ඉතිරි වෙන්නේ ඒ ඔක්කොම දෙනුම් දැන් යම් කිසි කෙනෙක් රූපයක් දැකලා සුඛාස්වාදයක් වින්දනවා සම්මංගේ හිතේ තියෙන වේදනාව ධර්මයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඕක හරියට තේරෙනවා නම් හරියට අවබෝධ කරලා කාටද කාර්යදී ප්‍රතිහා. නිකන් මේ දැන් මේ කියනකොට මේ කරන අවබෝධ වෙනවා කියන්නේ මම කියන්නේ. සමන්ත ප්‍රත්‍යක්ෂයෙන්ම තමන්ගේම අත්දැකීම් තුළ බහනා කරන අත්දැකලා මගේ අවබෝධ වෙලා තියෙනවා. ඇද රූපයක් දැක්කම ධර්ම සම්පස්සයක් ඇති වෙන වේදනාවක් ඇති වෙනකොටම මොනවාද නාම ධර්මයක් ඇති වෙන ප්‍රයත්න නැතුව මේ ප්‍රයත්නත් එකයි ප්‍රයත්නත් එකයි නැති වුණත් එකයි. හැදෙලා ගියාට පස්සේ කිසිදයක් කිසිම මෙතන ඉතින් මේ වේදනා මාත්‍රේ ඇති වෙන මගේ කියන්නේ මගේ ධර්මයේ මත ධර්මයේ පුතේ කියනවා පැතුනා නැත්නම් මේක මොන අභියක්ත මොන වටිනාකමක්ද නැත්නම් මොකද්ද මෙතන උපාදාන කරන්න තියෙන්නේ කියලා සංහදේ දර්ශනයක් තමයි සිදට කාලදී කියනවා නම් ආ එහෙකට කියන රූප දෙන්නේ කියලා අවබෝධයක් ඇතිලා ඒ සබ්දේටම නැවත කන් දෙන්නේ. මොන වේදනාවක් හිතට නැගෙන්නේ වේදනාවක්. හැබැයි තමන්ට තේරෙන්නේ අවබෝධ වුණත් තේරෙන්නේ මේක තනි කර සම්පස්සිත සිදුවන ක්‍රියාදාමයක් කියලා. අනිත් දෙන්නට මේ ආකාරය. එතකොට මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරන එක නතර කරන්නට පුළුවන්. වේදනා උපාදාන කරන කරන අතර කාණේ රහත් වෙනවා. මේ පහළ තත්ත්වයේ සම්පූර්ණ නිරෝධය ඒකයි මේ පරිච්ඡම් පහය රාගම් දැන පහයි වේදනාව පිළිබඳ තියෙන රාගන්තය අයින් කරන්න පුළුවන් දුක්ඛාය වේදනාය පටිඝාංශයන් අපටිනෝ විස්වා දුක්ඛ වේදනාව කියන පටිඝාංශය සම්පූර්ණයෙන් ගලවා ඉවත් කරන්න නැතුව එතකොට දුක්ඛාය වේදනාය අවිද්‍යාංශයන් අසමෝ විස්වා අවිද්‍යාව දුක්ඛ සුඛ වේදනාව පිළිබඳ තියෙන අවිද්‍යා අනුකම් සම්පූර්ණයෙන්ම අයින් කරන්න නැතුව අවිද්‍යං අපහාය අවිද්‍යාව ප්‍රහාණය නොකර විද්‍යං උපාදිකා විද්‍යා විද්‍යං අනුපාදිකා විද්‍යාව උපදවා ගන්න නැතුව නිත්‍ය ධම්මයේ මේ ජීවිතයේ දුක්ඛ සංකරෝ භවිෂති කියන සංකල්පන දුක්ඛ කෙලවර කරයි කියන කරුණ සිදුවන්නේ ඒ මොකද වගේ කියලා. එතකොට මේ වේදනාව පිළිබඳ කතා අවබෝධයෙන් හරියට අවබෝධ කරගන්නකොට සංස්කරණ මේ සංසාර ගමන සම්පූර්ණ කරගන්න පුළුවන් කියන එක අදහස් කරා. එහෙනම් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙන්නේ නිකන් ආවට කියන්නේ සත්‍ය වශයෙන්ම කරන්නට පුළුවන් දෙයක් සිදුවන දෙයක් මේ බුදුහාමුදුර ප්‍රකාශ කරා. එහෙනම් ඒකම දන්නා දැකලා තියෙන අත්දැකලා තියෙන නැතුව බුදුහාමුදුරුවෝ ටිකක් දේශනා කරන්නේ. ඒ නිසා මේක පරම ගැඹීර සත්‍යයක් තියෙනවා. ඒකෙන් වේදනාව පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගන්නට මේ විස්තරවන්නට ඕන. මේ වේදනාවට ඇවිල්ලා බැඳලා කටයුතු කියන නිසා තමයි දුක් වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට කියන ආසාව නිසා. ඒකට දුක් අනුසුඛ වේදනාව වෙනදහස් වේදනාව කෙරෙහි අවිද්‍යාව පහළවන්නේ මේ වේදනාවේ යථාර්ථය නොදන්නා නිසා. මේ නිසා මේ ඔක්කොම පාදාන කරන ලෝකයක් අල්ලන තමයි පංචස්කන්ධ ලෝකයක් පාදාන කරගෙන ඇතිව සංසාරේ දිගින් දිගට දිගින් දිගට ගැට ගැට ගැටි ගැටෙන කියන ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ওই මනෝනිදාන සූත්‍රයේදී මේ පරිසම්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්ත සත්‍යෝ ආනන්ද භූ ගෞරවයක් මේ පැදෙන්නට මේ සංසාර ලෝකයෙන් පැදෙන පැදෙන සසර දුක ඉක්මවා යන්නට මේකල නැත් නැත් ඉතිරි මෙරි මෙරි සසර දුක අනුභව කරනවා නිසා මේ පරිසම්පාද ධර්මයන් අවබෝධ කරගන්නේ කොහොමද සංස්කාරයෙන් කියලා කියනවා මේව අවබෝධ කරගන්න බැහැ පරිසම්පාද ධර්මයන් ගැඹුරු ගැඹුරු අත්‍යක්මයි කියන්නේ ගැඹුරින් මේ වැටෙන බව බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ආදෝනි ආනන්දම් පරිත්‍යාග ධම්ම විඥානන්ද ධම්ම ගම්භීරෝච්ච ගම්භීර අවබෝධෝච්ච කියන ගැඹුරු ගැඹුරක් නැති ඒ නිසා දැන් අද කීප කර්ම සම්මේ පුබුවන් කරන සරල කරලා කතා කරේ නමුත් මේ චිත්ත පහන් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නට හැකියාව ලැබුණා කියන එක මා දන්නේ. ඒකත් මෙන්න දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි කරනවා. ඇහුවටම අහලා ඒ ගැන අවධානය යොමු කරලා සමාධිමත් සිතකින් බලන්න. බලනකොට මේ මොනවද මේ කියලා කියන්නේ මොනවද මේ කියලා කියන එක තමන්ටම අවබෝධ වුණොත් තමන්ගේ ප්‍රඥාව මට්ටමට අනුව ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් මේ කියපු ධර්මයේ සම්මන්ත්‍රණය තේරුම් ගන්නට පුළුවන්. ඒකේ ඇතිවෙන කෙනෙක් මම අවබෝධ කරන අවබෝධය කියන එක අදහස් ගන්න පැත්තට ඒක අන්න ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ ගන්න ඕන. ඒකට මේ අදාපි පදන ප්‍රකාශ කලේ අන්න සලාරත්න ප්‍රඥා පස්සෝ පස්ස ප්‍රඥා වේදනා කියන කරුණ දෙක. ඒක සලාරත්න කියන කරුණ කලින් අපි ඉස්සර කළා පස්සේ කියන කොටස් අයකට දාලා විස්තර කරලා දක්වලා තියෙනවා. සබ්බ සම්පස්සෝ සදාන ජීවාකාය මනෝ කියනවා. ඒක සෑම වචනයක පස්සේ වචනයක එතකොට මේ පස්ස ආයවර්තයක් කියලා තිබුණාට සත්‍ය වශයෙන් මෙතන මනෝස් පස්සේ පමණයි කියන්නේ කියන කමයි අවධානය කළ තියෙනවා. ඒක තේරුම් ගැනීම සඳහා මෙයට අතීත ආරම්භන සහ අනාගත ආරම්භන දෙක සලවදාන යොමු කරලා බලන්න. එතකොට අනාගත ආරම්භන අතීත ආරම්භන කුමන මනෝස්පස්යෙන් ඇති වෙන ආකාරය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒක දකින්න පුළුවන්. වර්තමාන දකින්න ප්‍රසන්න ගන්ධරස පොට්ටම්මාරම තුලින් ඇතිවෙන ස්පර්ශය සංකරම මනෝ ස්පර්ශයක් වන ආකාරය දකින්න. ඒක දකින්න නම් මේ සෑම එකක්ම මනසේ තුළ පහළ වන නාම ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කර වෙන දෙයක් නෙවෙයි කියන කරුණ එතන කරේ ඒක අවබෝධ කරගන්න බලන්න. ඊළඟට පස්සපච්චා වේදනා කියනකොට පස්සෙන් වේදනාව ඇති වෙනවා කියන එක. ඒ වේදනාවත් පස්ස කොටස් හයක් තියෙනවා. වේදනාව කොටස් හයක් තියෙනවා. සම්පූර්ණ සෝතනාලේ වූ කාය මනෝ කියලා හයක් පස්සේ අදප්ප සම්පස්සේ නිසා අදප්ප සම්පස්සේ සෝත සම්පස්සේ නිසා සෝත සම්පස්සේ දප්ප සම්පස්සේ කියන කිය අදහස දප්ප සම්පස්සේ නිසා උපා අදගත් වේදනා කියනවා සෝත සම්පස්සේ වේදනාවේ සෝත සම්පස්සේ නිසා උපා අදගත් වේදනා ඒ වගේම ඒවත් මේ පස්සේ නිසා කන්දක් පානු වේදනා කියනවා. ඒතකොට මේ දින අපිට ප්‍රකාශ කළ විශේෂයෙන් විශේෂ භූකම්මනින්ම වේදනාවක් වෙනදින්නේ වේදනාවක් වෙනදෙන්නට පුළුවන් ස්පර්ශයක් තියෙනවා වේදනාවක් කියන ප්‍රකටමන ආකාරයේ වේදනාවක් වෙනදී නැහැ ස්පර්ශයක් තියෙනවා ඉතින් අපි සැලකින්නට බඳුන් කලින් සියල් ප්‍රකට වශයෙන් වේදනාවක් ගැන දෙන ස්පර්ශ පන්නක් ඒවා තුනවා වේදනාවක් ගැන තීන්ත නම් අර සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා ආදී සංඥාවන්ගේ ක්‍රියාදාමී සිතේ ක්‍රියාදාමී තමන්ගේ මනසේ පවතන ස්වરૂපය ආදී විවිධ කරුණු සඳහා හේතු වන බව පෙන්වන්න කරා ඒ අනුව ඒ ඔක්කොම තමන්ගේ මනසටම ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් පමණයි. ඒ වගේම ලක්ෂ සම්බන්ධලා වේදනා ආදී වශයෙන් වේදනා කොටස් හයක් කියලා අපි ප්‍රකාශ කරාට සත්‍ය වශයෙන් තියෙන මෙතන මනෝ සංපස්වේදනා නැතින වේදනාවක් පමණයි කියන එකයි අපි කියන්නේ. මේකත් එක පාඩමක් තේරුම් ගන්න ඕනේ කියවන්න පුළුවන් නිවිස් වටියා පසොමදී කල්පනා කරන අවබෝධ කර ගන්න බලන්න මේක මෙහෙමද වෙන්නේ මේක නෙමෙයි මන්දිමත් පිළිබඳ සම්පූර්ණ තේරුම් ගන්න අවබෝධ කරගන්නවා. එතකොට තමයි කියනවා තේරෙන්නේ. ඊළඟට අපි ප්‍රකාශන විශේෂයෙන්ම වේදනාව ගැන කියන්නේ වැරදි දෘෂ්ටි වැරදි අවබෝධය මේ වේදනාව කියන අවිද්‍යාව දුරු කර ගැනීමට හේතු පාදක වන කරුණු කිහිපයක්. ඒ තමයි වේදනාව කොහොමද ඒකත් දෙන්න ආකාරය වේදනාව වෙනවා කියන්නේ තමන්ගේ සිතේ නාම ධර්මයක් ඇති ගැටීම හැරෙන්නේයක් නෙවෙයි. ඒ කියන්නේ දිනන වේදනා නාම ධර්මයේ ඇති වෙන විස්තර කරන කියන විස්තර කියන කිසිම සම්බන්ධ ඒකෙන් ලාභයේ සුත්‍රයේ වෙන කුසල ඒක නිසා යවෝධයේ තියෙන නාම ධර්මයේ තුනාවේ තුනාවේ කියලා අපිට ඒක පාදාන කරගන්න පුළුවන්. ඒ සුඛ දුක්ඛ වේදනා කියන වේදනා තුන කෙරේ කියන සුඛ වේදනාවට ආදී පහළ වෙනවා දුක්ඛ වේදනාවට පිටියේ පහළ වෙනවා අදුක්ඛම සුඛ වේදනාවට අවිද්‍යාව පාදන මේ සියලුම මිනිස්සේ ධම්මයන් කාමනා සංසේ ප්‍රතිකාරසේ අවිද්‍යාවසේ වෙනවා සේලම් සම්පූර්ණ මොනින් ප්‍රාදාමයන් ඇතුව කවදාවත් වෙනකොට සසු දුක සම්පූර්ණ සත්‍යයක් පමණයි නැත්නම් ධම්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍යයක් ලැබෙනවා. එතකොට මේ ධම්මයේ ශ්‍රවණය කිරීමේ කුසල සත්‍ය මේක වශයෙන් කවදා හෝ දවසක ඒ ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා හේතු පිළිසෙනවා විශේෂයෙන්ම මේවා කියලා ප්‍රකාශ කරන්න එම දේශනාව සම්පූර්ණ කරන්න. ඉතින් ලබන දිනවල කාටත් සාධින පාඩම් කරනවා කාටත් සාධින අත්පාදිනවා නම් මම

අභිවාදන සීලස්ස සම්බන්ධවතාන සත්තාව ධම්මා වත්තන්ති ආනුමන සුතම්බලං ආරාමේ සම්පත්තේ සම්ප සම්බන්ධම චේතෝන සම්පත්තේ නාති සමිද්දතු සෝපත්තේ ආනුසරති